බොහොමිජ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාපේ අතකෝ ආයස්මා භූමිජෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමේ උපසංඛමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී අතකෝ ජයසේනෝ රාජකුමාරෝ යේනායස්මා භූමිජෝ තේනුපසංඛමි උපසංඛමිත්වා ආයස්මතා භූමිජේන සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේතිසාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන් සංනිසින්නෝ කෝ ජයසේනෝ රාජකුමාරෝ ආයසමන් සං භූමි ජංගේ තදවෝච සම්තිබෝ භූමිජ ඒකේ සමනබ්‍රාත්මනා එවං වාදිනෝ එවං දෙට්ඨිනෝ ආසංචේතේ කරෙත්වා බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා පලස්ස අධිගමායේ අනාසංසේසේ කරිත්වා බ්‍රහ්මචරියං සරන්ති අභබ්බා පලස්ස අධිගමාය ආසංච අනාසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය නේවාසං නානා සංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා පලස්ස අධිගමායාතේ ඉද බෝතෝ භූමිජස්ස සත්තා කිං වාදේ කිමක්ඛායේති නකෝ මේ සංඝරාජ කුමාර භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං තානංච කෝ ඒසං විජ්ජති යං භගවා එවං ව්‍යාකරෙය්‍ය ආසංචේපි කරෙත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්තේ අභබ්බා පලස්ස අධිගමාය අනාශංචේපි කරේत्वा අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති අභබ්බා පලස්ස අධිගමාය ආශංචේ අනාශංචේපි කරේत्वा අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති අභබ්බා පලස්ස අධිගමාය නේවාසං නානාසංචේපේ කරෙත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා ඵලස්ස අධිගමාය ආසංචේපි කරෙත්වා යෝනිසෝ බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා ඵලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා යෝනිසෝ බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා ඵලස්ස අධිගමාය ආසංච අනාසංචේති පරිත්‍වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්තේ බබ්බා පරස්ස අධිගමාය නේවාසං නානාසංචේති පරිත්‍වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්තේ බබ්බා පලස්ස අධිගමායාති නකෝ මේ සංරාජ කුමාර භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ථානං චකෝ ඒසං විජ්ජති යං වදවා ඒසං ව්‍යාකරේයාති සචේකෝ භෝතෝ භූමිජස්ස සත්තා එවං වාදී එවමක්ඛායේ අද්ධා භෝතෝ භූමිජස්ස සත්තා සම්මේ සංයේව පුතෝ සමනබ්ද්‍රාක්මනානම් මුද්ධානං මඤ්ඤේ ආහච්ච තිට්ඨතේති අතකෝ ජයසේනෝ රාජකුමාරෝ ආයස්මන්තම් භූමිජං සකේනේව තාලිපාකේන පරිවිසී අතකෝ ආයස්මා භූමිජෝ පච්ඡාබස්සං පිණ්ඩපාත පටික්ඛන්තෝ යේන භගවාසේන උපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා භූමිජෝ භගවන්තං ඒසදවෝච ඉදාහං බන්තේ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමින් උපසංකමේत्वा පඤ්ඤස්සේ ආසනේ නිසේදෙන් අතකෝ බන්සේ ජයසේනෝ රාජකුමාරෝ යේනාහන්සේනුපසංකමේ උපසංකමෙත්වා මම සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ බන්සේ ජයසේනෝ රාජකුමාරෝ මං ඒතදවෝචේ සම්ති භෝ භූමිජ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ ආසංචේති කයත්වා බ්‍රහ්මචර්යං චරන්තේ අභබ්බා පලස්ස අධිගමාය අනාසංචේති කරිත්වා තේයාලම් ආසංචේ අනාසංචේති කරිත්වා බ්‍රහ්මචර්යං චරන්තේ අභබ්බා පලස්ස අධිගමාය නේවාසං නානාසංචේති කරෙත්වා බ්‍රහ්මචරියං චරන්තේ අභබ්බා පලස්ස අධිගමායාති ඉද බොතෝ භූමිජස්ස සද්ධාකින් වාදේ කිමක්ඛායේති එවං උත්තේ අහං බන්තේ ජයසේනං රාජකුමාරං ඒතද වෝචං නකෝ මේ සංරාජ කුමාර භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ථානංචකෝ ඒතං විජ්ජති යං භගවා එවං ව්‍යාකරෙය්‍ය ආසංචේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචර්යං චරන්ති අභබ්බා ඵලස්ස අධිගමාය පේයාලම් නේවා සංනානා සංචේති කරෙත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය ආසංචේති කරෙත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති බබ්බා පලස්ස අධිගමාය අනාසංචේති කරෙත්වා පෙය්‍යාලම් නේවා සංනානා සංචේති කරෙත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති බබ්බාඵලස්ස අධිගමායාති නකෝ මේ සංරාජ කුමාර භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ඥානංච කෝයතං විජ්ජති යං භගවා එවං ව්‍යාකරේයාති සචේ බොතෝ බුහමිජස්ස සත්තා එවං වාදී එවං දිට්ඨේ අද්ධා බොතෝ බුහමිජස්ස සත්තා සම්බේසං ඒව පුතෝ සමනබ්‍රාහ්මනානම් මුද්ධානං මඤ්ඤේ ආහච්ච තිට්ඨතේතේ කච්චිභන්තේ එවං පුට්ඨෝ එවං ව්‍යාකරමානෝ උත්සාවාදී චේව භගවතෝ හෝමි නච භගවන්තං අභෝතේන අබ්බාචික්ඛාමි ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරෝමි නචකෝචේ සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරයි අන්තානං ආගච්ඡති තේ තග්ග ත්වං භූමිජ එවං පුට්ඨෝ එවං ව්‍යාකරමානෝ උත්තවාදී චේව මේ හෝසී නච මං අභෝතේන අබ්භාචික්ඛසේ ධම්මස්ස ඡානු ධම්මං ව්‍යාකරෝසේ නච කෝචේ සාධම්මිකෝ වාදානුවාදෝ ගාරයන්තානං ආගච්ඡති යේ කේචි භූමිජ සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨේනෝ මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්තා මිච්ඡා ආජීවා මිච්ඡා වායාමා මිච්ඡා සති මිච්ඡා සමාධිනෝත් තේ ආසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය ආසංච අනාසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති අබබ්බා පරස්ස අධිගමාය නේවාසං නානා සංචේති කරිත්වා බ්‍රහ්මචර්යං චරන්තේ අභබ්බා පලස්ස අධිගමාය තං කිස්ස හේතු අයෝනිහෙසා භූමිජ පලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝත් තේලත්තිකෝ තේල ගවේෂීත් තේල පරියේෂණං චරමානෝ වාලිකන්දෝනියා ආකිරිත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං සීලෙය්‍ය ආසංචේපේ කරිත්වා වාලිකන්දෝනියා ආකිරිත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං සීලෙය්‍ය අබබ්බෝ තේලස්ස අධිගමාය අනාශංචේපි කරිත්වා වාලිකං දෝනියා ආකිරිත්වා උදකේන පරිපෝසකං පරිපෝසකං පීලෙය්‍ය අබබ්බෝතේ ලස්ස අධිගමාය ආශංච අනාශංචේපි කරිත්වා වාලිකං දෝනියා ආකිරිත්වා උදකේන පරිපෝසකං පරිපෝසකං පීලෙය්‍ය අබබ්බෝතේ ලස්ස අධිගමාය නේවාසං නානා සංචේති පරිත්වා වාලිකං දෝනියා ආකිරෙත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං පීලෙය්‍ය අවබ්බෝතේ රස්ස අධිගමාය තංකිස්ස හේතුන් අයෝනි හේසා භූමිජ තේ රස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨිනෝ මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්තා මිච්ඡා ආජීවා මිච්ඡා වායාමා මිච්ඡා සති මිච්ඡා සමාධිනෝ තේ ආසංචේපේ කරිत्वा බ්‍රහ්මචරියං චරන්තේ අබබ්බා පනස්ස අධිගමාය අනාසංචේපි කරිत्वा බ්‍රහ්මචරියං චරන්තේ අබබ්බා පලස්ස අධිගමාය ආසංච අනාසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය නේවාසං නානාසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය සංකිස්ස හේතු අයෝනිහෙසා භූමිජ පලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝ කිහිරත්තිකෝ කිහිර ගවේසී කිහිර පරියසනං චරමානෝ ගාවින් තරුණ වච්ඡං විසානතෝ ආවින්ජේය ආසංචේපි කරෙත්වා ගාවින් තරුණ වච්ඡං විසානතෝ ආවින්ජේය අභබ්බෝ කිරස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා පෙය්‍යාලම් ආසංචේ අනාසංචේපි කරෙත්වා පේයාලම් නේවාසං නානාසංචේපි කරෙත්වා ගාවින් තරුණ වච්ඡං විසානතෝ ආවින්ජේය අබබ්බෝ කීරස්ස අධිගමාය තංකිස්ස හේතු අයෝනි හේසා භූමිජ කීරස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨිනෝ තේයාලම් මිච්ඡා සමාධිනෝ තේ ආසංචේපේ කරෙත්වා බ්‍රහ්මචර්යං කරන්ති අබබ්බෝ ඵලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා තේයාලම් ආසංචේ අනාසංචේපි කරෙත්වා තේයාලම් නේවා සංනානා සංචේපි කරිත්වා බ්‍රහ්මචරියං සරන්ති අබබ්බා පලස්ස අධිගමාය සංකිස්ස හේතු අයෝනි හේසා භූමිජ පලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝ නෝනේ තත්තිකෝ නෝනේත ගවේසේ නෝනේත පරියේ සනංචරමානෝ උදකං කලස්සේ ආසින්චිත්වා මන්තේන ආවිඤ්ජේය ආසංචේපි කරෙත්වා උදකං කලසේ ආසින්චිත්වා මන්තේන ආවිඤ්ජේය අවබ්බෝනෝනි තස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා තේයාලම් ආසංචේ අනාසංචේපි කරෙත්වා තේයාලම් නේවාසං නානා සංචේති කරෙත්වා උදකං කලසේ ආසින්චිත්වා මන්තේන ආවිඤ්ජේය අබබ්බෝ නෝනි තස්ස අධිගමාය තං කිස්ස හේතු අයෝනි හේසා භූමිජ නෝනි තස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨිනෝ තේයාලම් මිච්ඡා සමාධිනෝ තේ ආසංචේපේ කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්තේ අබබ්බා පලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා පේයාලම් බ්‍රහ්මචර්යං චරන්තේ අබබ්බා පලස්ස අධිගමාය තංකිස්ස හේතු අයෝනිහේසා භූමිජ පලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝ අග්ගත්තිකෝ අග්ගි ගවේෂේ අග්ගි පරිේෂණං චරමානෝ අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණින් ආදාය අභිමන්තේය ආසංචේපි කරෙත්වා අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණින් ආදාය අභිමන්තේය අභබ්බෝ අග්ගිස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා පේයාලම් ආසංච අනාසංචේපි කරෙත්වා පේයාලම් නේවාසං නානාසංචේපි කරෙත්වා අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණින් ආදාය අභිමන්තේය අභබ්බෝ අග්ගිස්ස අධිගමාය තංකිස්ස හේතු අයෝනිහෙසා භූමිජ අග්ගිස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචී සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨිනෝප්පේයාලම් මිච්ඡා සමාධිනෝ තේ ආසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති අබබ්බා පලස්ස අධිගමාය අනාසංචේපි කරිත්වා පේයාලම් ආසංච අනාසංචේපි කරිත්වා පේයාලම් නේවා සංනානා සංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති අභබ්බා පරස්ස අධිගමාය සංකිස්ස හේතු අයෝනි හේසා භූමිජ පරස්ස අධිගමාය යේචකෝ කේචි භූමිජ සමනාවා බ්‍රාහ්මනාවා සම්මා දිට්ඨිකා සම්මා සංකප්පා සම්මා වාචා සම්මා කම්මන්තා සම්මා ආජීවා සම්මා වායාමා සම්මා සතේ සම්මා සමාධිනෝ තේ ආසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්තේ බබ්බා කලස්ස අධිගමාය අනාසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්තේ බබ්බා කලස්ස අධිගමාය ආසංචේ අනාසංචේ විකරේත්වා බ්‍රහ්මචර්යං චරන්ති බබ්බා පලස්ස අධිගමාය නේවාසං නානාසංචේ විකරේත්වා බ්‍රහ්මචර්යං චරන්ති බබ්බා පලස්ස අධිගමාය සංකිස්ස හේතු යෝනි හේසා භූමිජ පලස්ස අධිගමාය සේයථාපි භූමිජ පුරිසෝ තේලත්තිකෝ තේලගවේෂේ තේලපරියේෂණං චරමානෝ තිලපිට්ඨින් දෝනියා ආකිරිත්වා උදකේන පරිපෝෂකං පරිපෝෂකං පීලෙය්‍ය ආසංචේති කරෙත්වා තිලපිට්ඨින් දෝනියා ආකිරිත්වා උදකේන පරිපෝෂකං පරිපෝෂකං පීලෙය්‍ය බබ්බෝ තේලස්ස අධිගමාය අනාසංචේති පරිත්‍වාප්පේයාලම් ආසංච අනාසංචේති පරිත්‍වාප්පේයාලම් නේවාසං නානාසංචේති පරිත්‍වාත් තිලපිට්ඨින් දෝනියා ආකිරෙත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං පීලෙය්‍ය බබ්බෝතේ ලස්ස අධිගමාය සංකිස්ස හේතු යෝනිහේසා භූමිජ තේරස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා සම්මා දිට්ඨිනෝ පේයාලම් සම්මා සමාධිනෝත්තේ ආසංචේති කරිත්වා බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බාඵලස්ස අධිගමාය අනාසංචේති කරිත්වා පේයාලම් ආසංචේ අනාසංචේති කරිත්වා පේයාලම් නේවාසං නානා සංචේති කරිත්වා බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා පලස්ස අධිගමාය සංකිස්ස හේතු යෝනිහෙසා බොහොමිජ පලස්ස අධිගමාය සේයතා විභොමිජ පුරිසෝ කීරස්තිකෝ කීර ගවේසී කීර පරියේෂණං චරමානෝ ගාවෙන් තරුණ වච්ඡං තනතෝ ආවෙන්ජේය ආසංචේති කරෙත්වා ගාමෙන් තරුණවච්ඡන්තනතෝ ආවෙන්ජේය බබ්බෝ කීරස්ස අධිගමාය අනාසංචේති කරෙත්වා පේයාලම් ආසංච අනාසංචේති කරෙත්වා පේයාලම් නේවාසං නානාසංචේති කරෙත්වා ගාවින් තරුණවච්ඡං තනතෝ ආවින්ජේය බබ්බෝ කීරස්ස අධිගමාය තං කිස්ස හේතු යෝනිහෙසා භූමිජ කීරස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා සම්මා දිට්ඨිනෝ පේයාලම් සම්මා සමාධිනෝත්තේ ආසංචේපි කරෙත්වා පේයාලම් බ්‍රහ්මචර්යං චරිත්වා භබ්බා ඵලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා පේයාලම් ආසංච අනාසංචේපි කරෙත්වා පේයාලම් නේවා සංනානා සංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්ති භබ්බා පලස්ස අධිගමාය සංකිස්ස හේතු යෝනිහෙසා භූමිජ පලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝ නෝනීතත්තිකෝ නෝනීත ගවේෂේ නෝනීත පරියේෂණං චරමානෝ දධින් කලසේ ආසින්චිත්වා මන්තේන ආවින්ජේය ආසංචේපි කරෙත්වා දධින් කලසේ ආසින්චිත්වා මන්තේන ආවින්ජේය බබ්බෝ නෝනීතස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා තේයාලම් ආසංචේ අනාසංචේපි කරෙත්වා තේයාලම් නේවාසං නානාසංචේපි කරෙත්වා දදින් කලසේ ආසෙන්චෙත්වා මන්තේන ආවින්ජේය බබ්බෝ නෝනි තස්ස අධිගමාය තං කිස්ස හේතුම් යෝනි හේසා භූමිජ නෝනි තස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි චේති සමනාවා බ්‍රාහ්මනාවා සම්මා දිට්ඨිනෝ තේයාලම් සම්මා සමාධිනෝ තේ ආසංචේපි කරෙත්වා බ්‍රහ්මචර්යං කරන්ති භබ්බාත් පලස්ස අධිගමාය අනාසංචේපි කරෙත්වා තේයාලම් ආසංච අනාසංචේපි කරෙත්වා තේයාලම් නේවාසං නානාසංචේපි කරෙත්වා බ්‍රහ්මචරියං චරන්තේ භබ්බා ඵලස්ස අධිගමාය තං කිස්ස හේතු යෝනිහේසා භූමිජ ඵලස්ස අධිගමාය සේයතාපි භූමිජ පුරිසෝ අග්ගත්තිකෝ අග්ගි ගවේෂේ අග්ගි පරිේෂණං චරමානෝ සුක්ඛං පට්ඨං කෝලාපං උත්තරාරණින් ආදාය අභිමන්තේය බබ්බෝ අග්ගිස්ස අධිගමාය ආසංචේපි කරෙත්වා පේයාලම් අනාසංචේපි කරෙත්වා සුක්ඛං පට්ඨං කෝලාපං උත්තරාරණින් ආදාය අභිමන්තේය බබ්බෝ අග්ගිස්ස අධිගමාය ආසංචේ අනාසංචේති කරෙත්වා සුක්ඛං කට්ඨං කෝලාපං උත්තරාරණින් ආදාය අභිමන්තේය බබ්බෝ අග්ගිස්ස අධිගමාය නේවාසං නානාසංචේති කරෙත්වා සුක්ඛං කට්ඨං කෝලාපං උත්තරාරණින් ආදාය අභිමන්තේය බබ්බෝ අග්ගිස්ස අධිගමාය තං කිස්ස හේතුං යෝනිහේසා භූමිජ අග්ගිස්ස අධිගමාය ඒවමේව කෝ භූමිජ යේහි කේච සමනාවා බ්‍රාහ්මනාවා සම්මා දිට්ඨිනෝ පේයාලම් සම්මා සමාධිනෝ තේ ආසංචේපේ කරෙත්වා බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බාස්තරස්ස අධිගමාය අනාසංචේති කරේत्वा බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා ඵලස්ස අධිගමාය ආසංච අනාසංචේති කරේत्वा බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා ඵලස්ස අධිගමාය නේවාසං නානාසංචේති කරේत्वा බ්‍රහ්මචර්යං චරන්තේ බබ්බා ඵලස්ස අධිගමාය සංකිස්ස හේතෝ යෝනිහේසා භූමිජ ඵලස්ස අධිගමාය සචේකෝ සං භූමිජ ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සෝ උපමා පටිභාසෙය්‍යොන් අනච්චරියන්තේ ජයසේනෝ රාජකුමාරෝ පසේදෙය්‍ය පසන්නෝචතේ පසන්නාකාරං කරෙයාති කුතෝ පනමම් බන්තේ ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සෝ උපමා පටිභාසිස්සන්තේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා සේයතාපේ භගවන්තන්තේ ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා භූමිජෝ භගවතෝ භාසිතං අවිනන්දේතේ භූමිජ සොත්තං චට්ඨං